බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්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 සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි අද ධර්ම දේශනාවේ දෙවෙනි කොටස අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපි ධර්ම කාරණාව සාකච්ඡා කරමින් සිටියේ යෝනිසෝ මනසිකාරයේ පිළිබඳව. මේ යෝනිසෝ මනසිකාරයේ පිළිබඳව සාකච්ඡා කරනකොට අපි සඳහන් කළා සුභ නිමිත්ත පිළිබඳව. ඒ සුභ නිමිත්ත පිළිබඳව තමයි යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ කියන මේ ක්‍රමය තමයි ආහාර වෙන්නේ නූපන්නා වූ කාමච්ඡන්දයගේ ඉපදීම පිණිස. එන ඒ කාරණාව තමයි අපි ටිකක් ඉස්සෙල්ලා සාකච්ඡා කළේ බහුලීකාරෝ බහුල වශයෙන්ම අපි අතින් කාමච්ඡන්දියත් එක්ක යෝනිසෝ මනසිකාරයක් නැති නිසා රැස් වෙන්නේ අකුසල. බහුල වශයෙන් රැස් වෙන්නේ අකුසල් කියලා අපි සඳහන් කළා. ඊළඟට මේ අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුනුවණින් මෙනෙහි කිරීම. මොකද මේ නුනුවණින් මෙනෙහි කරනවා කියලා කියන්නේ? නුවණ මද නිසා, නුවණ අඩු නිසා නුනුවණින් මෙනෙහි කරනවා කියලා කියනවා. ඒකට තවත් නමක් කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. නුනුවණින් මෙනෙහි කිරීම. ඒ කියන්නේ මූලික ප්‍රඥාවක් නැතුව මෙනෙහි කරනවා. මූලික ප්‍රඥාවක්වත් නැතුව මෙනෙහි කරනවා කියන කාරණාවයි මෝහයත් එක්ක බලනවා කියන එකයි සඳහන් කරන්නේ. ඒතර මෝහය කියලා කියන්නේ මුලාව, මෝඩකම, නොදැනීම, අනවබෝධය මේ ආදී කරුණු ගොඩක් මෝහය කියන එකට කියන්න පුළුවන්. එහෙනම් මුලා වෙලා බලනවා. අඥානයේ කැටියට බලනවා කියන කාරණාව පිටින් දෙකට කරන්න පුළුවන්. මෝහයෙන් බලනවා කියලා සඳහන් කළේ ඒකයි. ඒතර නිකම්ම මෙනෙහි කරනවා මිස ඇත්ත ඇති හැටියෙන් මෙනෙහි කරනවා නෙමෙයි කියන කාරණාව කියනවා. යමක් ඔහේ මෙනෙහි කරනවා මිසක් හරියටම ඇත්ත ඇති හැටියෙන්ම මෙනෙහි කරනවා නෙමෙයි කියන කාරණාවත් අපිට එතෙන්ට එකතු කරන්න පුළුවන්. ඊළඟට පින්නතුනි මේ යම් දෙයක් හොඳයි කියලා අපි ටිකක් දුර ඉඳලා බැලුවොත් අපි ටිකක් දුර ඉඳලා බලනකොට අහවල් එක නම් හොඳයි. අහවල් දේ හොඳයි. කියලා අපි දුර ඉඳලා තීරණය කරනවා. හැබැයි ළඟට ගියහම තීරණය කරනවා නෑ දුරට දෙනිච්ච තරම් ළඟට හොඳනේ නෑ කියලා. දැන් ඒක ඒ තරම් හොඳනේ නෑ කියලා අපිට තේරෙනවා. සමහර දේවල් ළඟට ගියහම තේරෙන්නේ නැහැ. තණ්හාව නිසා වෙනත් ආකාරයකින් එයම තමයි අල්ලගන්නේ. සමහර ඒවා නම් විරේ ඉඳලා හොඳයි කියලා ළඟට ගියාට පස්සේ හොඳ නැහැ කියලා කියනවා. සමහර ඒවා ළඟට ගියහම වෙනත් ආකාරයක තණ්හාවක් තියෙන නිසා ඒක හොඳ නැති බව වැටහෙන්නේ නැහැ. ආන් ඒ නිසා පින්නතිනේ මේ අයෝනිසෝ මානසිකාරය ගැන උදාහරණ වලින් අපිට කරුණු සඳහන් කරන්න පුළුවන් තවත් පහසුවෙන් අවබෝධ කර ගැනීම වෙනුයි. ඒ නිසා අපි ඒකට මේ වගේ උදාහරණයක් සාකච්ඡා කළොත් යම් කෙනෙක් ආහාර ගන්නකොට අපි සමහර වෙලාවට හිතනවා යම් ආකාරයක් රසමදි කියලා. එහෙම නැත්නම් මේට වඩා ප්‍රණීත ආහාර අපි කලින් භුක්ති විඳලා තියෙන නිසා මේ ආහාරය ඒ තරම්ම ප්‍රණීත නෑ කියලා. ආන් එහෙම සමහරලාට අපිට හිතෙනවා. ඊළඟට මේ ආහාර රසය මදි. මේට වඩා රසවත් ආහාරයක් තිබුණා නම් හොඳයි කියලා හිතනවා. අපිට ආහාරයක් ලැබිලා තියෙනවා. අපි හිතනවා මේක රසමදි. ඊට වඩා හොඳ ආහාරයක් තිබුණා නම් මට හොඳයි කියලා හිතෙනවා. ඇයි ඒ විදිහට හිතෙන්නේ කියන කාරණාව ගැන ඊළඟට අපි හිතන්න ඕනේ. මොකද මේ වාගේ හැඟීම් අපි සිද්දනාටම පහළ වෙන නිසා. ඒ නිසා සඳහන් කරනවා ඇත්තටම මේ ආහාරය හොඳ නැද්ද? අපි ඊළඟට එහෙම කල්පනා කරලා බලන්න ඕනේ. දැන් කලින් කිව්වා මේ ආහාරය හොඳමදි. දැන් කල්පනා කරන්න කියනවා ඇත්තටම හොඳ නැද්ද මේ ආහාරය? මොකද්ද ඒකේ තියෙන අඩුව? කියලා හිතලා බැලුවොත් මේක මේ ශාරීරියේ පැවැත්මට නරකක් නෑ. මේ ගන්න ආහාරය මේ ශරීරයගේ පැවැත්මට හානියක් කරන්නේ හානියක් කරන්නේ නෑ. මේ ශරීරයේ පැවැත්මට ගැටලුවකුත් ඒ ආහාරයෙන් ඇති වෙන්නේ ඇති වෙන්නේ නෑ. නමුත් අපිට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඒ ආහාරයෙන් අපේ දිව පිනවෙන්නේ නැහැ. ශරීරයේ පැවැත්මට ආහාරයේ බාධාවක් කරන්නේ නමුත් ඒ ආහාරයෙන් අපේ දිව වෙන්නේ නැති නිසා තමයි අපිට මේ ගැටලුව ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා එතකොට ඒ රසය කියන අරමුණ අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරපු නිසා හොඳ අවබෝධයක් නැතුව රසය කියන කාරණාව නුනුවණින් මෙනෙහි කරපු නිසා මේ ශරීරයට හොඳ ආහාරයක් ගනිද්දිත් ඒ හොඳ නැහැ කියලා අපිට හිතෙනවා. ශරීරයට හොඳ ආහාරයක් ගන්න ගමන් ඒක එච්චර හොඳ නැහැ කියලා අපිට හිතෙන්නේ. ඇයි? ඒක නුනුවණින් මෙනෙහි කරපු නිසා. අයෝනිසෝ මනසිකාරයෙන් ඒක දිහා බලාපු නිසා. අන්න ඒ නිසා සඳහන් කරනවා ඒ රසය කියන අරමුණ අයෝනිසෝ මනසිකාරයෙන් මෙහෙවපු නිසා. රසය කියන අරමුණ අයෝනිසෝ මනසිකාරයෙන් මෙහෙවපු නිසා එහෙම නැත්නම් මෙනෙහි කරපු නිසා මේ ශරීරයට හොඳ වුණත් ඒක අපේ කාමච්ඡන්දේ සම්පූර්ණ කළේ නැහැ. රස තෘෂ්ණාව සම්පූර්ණ කළේ නැහැ. ආ හේතුව තමයි අපි ඊට වඩා රසවත් ආහාර කලින් අනුභව කරලා තියෙන නිසා ඒ රසයම හොයන්න අපේ හිත දුවනවා. එතකොට ඒ රසයම හොයන්න අපේ හිත නිතර නිතර දුවන්නේ තවත් මොන කාරණාවක් දෙන්න එකතු වෙච්ච හින්දාද කියලා අපි කල්පනා කරලා බලන්න ඕනේ. ඒ රසය මෙතන නැති බව අපි හොඳටම දන්නවා. කලින් හොඳට විඳපු රසය මේ ආහාරයේ නැති බව දන්නවා. හැබැයි මේ පුද්ගලයා හිතන්නේ නෑ මේ ආහාරය මොකටද කියලා. රසය ගැන විතරක් කල්පනා කරනවා. ආහාරය මොකටද කියන කාරණාව ගැන කල්පනා කරන්නේ නෑ. හැබැයිවටම ආහාරය මොකටද? ශරීරයාගේ පැවැත්ම පිණිස. එහෙමනම් දැන් මේ ගන්න ආහාරය ශරීරයේ පැවැත්මට කිසිම වරදක් කිසිම වරදක් නැහැ. නමුත් දැන් වරද වෙලා තියෙන්නේ අපේ හිතට කැමති විදිහට ඒක රසවත් නැති එකයි. හැබැයි ඒ රසය අපි ගාව ගොඩක් වෙලා තියෙයිද? බොහෝම පුංචි දිවක් අපිට තියෙන්නේ. මේ කටේ තියාගත්ත ආහාර ටික මේ දිවෙන් එහාට මෙහාට පෙරලලා, දත් වලින් තව ටිකක් හපලා, නැවත දිවෙන් පෙරලලා ගිල ගන්න මොහොතට තමයි මේ රසය අපිට දැනෙන්නේ. පැය ගණන් එක ආහාර පිටක රසය දැනෙනවා නම් කමක් නැහැ. මේ මොහොතක සැපේ රසය වෙනුවෙන් තමයි අපි සමහර වෙලාවට බොහෝ අකුසල් පවා රැස් කරගෙන තියෙනවා. ආන් ඒ නිසා මේ මෝහයෙන් තමයි ආවර්ජනය කරන්නේ. මේ මේක තමයි නුනුවණින් මෙනෙහි කරනවා කියලා කියන්නේ. ආහාරය පිළිබඳව එතකොට ආවර්ජනය කරලා තියෙන්නේ මෝහය පෙරදැරි කරගෙන. නුවණ නැතුව කරපු මෙනෙහි කිරීමක් ඒ නිසා නුනුවණින් මෙනෙහි කරනවා කියලා කියනවා. නමුත් මේ කාරණාව හරියටම තේරෙන්නේ කොහොම කෙනෙකුටද? මේක මේ නුනුවණින් කරන මෙනෙහි කිරීමක්. මේක මා විසින් කළ යුතු දෙයක් නෙවෙයි. මේක විය යුතු දෙයක් නෙමෙයි කියන අවබෝධය හරියට ඇවිල්ලා. මේ කාරණාව එහෙමනම් හරියටම අවබෝධයෙන් දකින්නේ මේක හරියටම තේරෙන්නේ යෝනිසෝ මනසිකාරයක් දියුණු වෙච්ච කෙනාට. එහෙම නැත්නම් හොඳට විදර්ශනාවක් වැඩුණ කෙනාට තමයි මේක දකින්න පුළුවන්කම තියෙන්නේ. අපිට හැමදේම වැටහෙන්නේ ආන්ගේ හොඳ විදර්ශනාවක් තියෙන වෙලාවට විතරයි නැත්තම් හැම වෙලාවෙම හැමදේම හොඳට වැටහෙන්නේ හොඳට වැටහෙන්නේ නැහැ. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කෝච භික්කවේ ආහාරෝ අනුප්පන්නස්සවා ව්‍යාපාදස්ස උත්පාදාය. මොකද ඒ සඳහන් කළේ උපන්නා වූ ව්‍යාපාදය ඉපදීම පිණිසත් උපන්නා වූ ව්‍යාපාදයේ වැඩිම හා පැතිරීම පිණිස මොකද්ද හේතු වෙන්නේ? භාග්‍යතුන් වහන්සේම සඳහන් කරනවා භික්ෂූනි අත්ති භික්කවේ පටික්ක නිමිත්තං. අත්ති භික්කවේ පටික්ක නිමිත්තං. මොකද මේ පටික්ක නිමිත්තං කියලා එතකොට කියන්නේ? පටික්ක නිමිත්තං මේ ගැටෙන නිමිත්ත නිසා මේ නූපන්නා වූ දේශ ඇති වෙනවා. ගැටෙන නිමිත්ත නිසා මෙතෙක් ඉපදලා තිබිච්ච නැති දේශ අලුතෙන් උපදින්න පටන් ගන්නවා. උපන්නා වූ දේශය වැඩි වෙනවා. අලුත් දේශයක් උපදිනවා. ඉපදිලා තියෙන දේශය වැඩි වෙනවා. ඊට අමතරව හොඳටම ඒ දේශය වැඩිලා පැතිරෙන්න පටන් ගන්නවා. යම් කිසි පුද්ගලයෙක් නරක දෙයක් කරද්දී අපි හිතනවා මේ පුද්ගලයා අපි කැමති දේවල් කරන්නේ නැහැ කියලා. මේ ලෝකේ ජීවත් වෙන සියලුම මිනිස්සු අපි කැමති දේවල්ද කරන්නේ. මේ ලෝකේ ජීවත් වෙන අය කවදාවත් අපි කැමති දේවල් කරන්න එළඹෙන්නේ එළඹෙන්නේ නැහැ. යටතේ ඉන්න වෙලාවේ පෙරෙහි වෙන්න බැරි වෙලාවේ සමහර විට අපි කියන දේක් කරනවා. නමුත් පුළුවන් වෙච්ච වෙලාවේ යටත් නොවුන වෙලාවේ පණියම ජීවත් වෙන්න පුළුවන්කම ඇති කරගත්තට පස්සේ ඒගොල්ලෝ අපි කියන දේවල් කරන්න ඒ තරම්ම ලෑස්ති වෙන බව ලෑස්ති වෙන බවක් පේන්නේ ඒගොල්ලෝ කැමති දේවල්ම කරන්න තමයි ඒ සියලු දෙනාගේම බලාපොරොත්තු. ආන් ඒ නිසා පුද්ගලයෙක් නරක දෙයක් කරද්දී අපි හිතනවා මේ පුද්ගලයා අපි කැමති දේ කරන්නේ නැහැ කියලා. එහෙම හිතලා අපිට ද්වේෂයක් එන්නේ නැද්ද එතකොට? අපිට ද්වේෂයකුත් ඇති වෙනවා අපි කැමති විදිහට ඔහු කටයුතු කරන්නේ කරන්නේ නැති නිසා. නමුත් පින්නතුනි එහෙම කීවේ මේ අයෝනිසෝ මානසිකාරය නිසා. අපි කැමති දේවල් ඒගොල්ලෝ කරන්නේ කියලා අපි එහෙම කීවේ අයෝනිසෝ මානසිකාරය නිසා. මොකද මේ ලෝකය අපිට ඕන හැටියට පවතින්නේ පවතින්නේ නැහැ. ඒ නිසා අපිට හිතෙනවා මේ ලෝකය අපට වමනා හැටියට පවතුනා නම් හොඳයි කියලා. අපිට එහෙම හිතෙන්න පුළුවන්. මතෝන විදිහට තමයි ලෝකෙත් පවතින්න ඕනේ. හැබැයි එහෙම වුණා නම් හොඳයි. එහෙම වුණා නම් ඒ ලෝකය අපිට අයිති වෙන්න ඕනේ. අපිට ඕන හැටියට පාලනය කරන්න, අපි කැමති විදිහට පවත්වන්න ඒක අපි නෙමෙයි ඇති කරලා තියෙන්නේ. අපි නෙමෙයි ලෝකය පාලනය කරන්නේ. අපි මේ වැඩේ කරනවා නම් අපිට ඕන හැටියට පාලනය කරගන්න තිබුණ හැබැයි ඒක අපේ නොවන නිසා අපිට ඕන හැටියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපිට ලෝකයට ඕන හැටියට ක්‍රියාත්මක වෙන්න වෙලා තියෙනවා. ඔබ ලෝකයට ඕන හැටියට අපි ක්‍රියාත්මක වෙනවා කියලා කීවට අකුසල ධර්මයන්ගෙන් අපි ජීවිතේ වෙලා ගන්නෙ වෙලා ගන්නෙ නැහැ. සඳහන් කරනවා ඒ මේ ලෝකේ යම් කෙනෙක් මැව්වද අපි මැව්වනම් අපිට ඕන හැටියට මේක පවත්වන්න තිබුණා. නමුත් වෙන කවුරුවත් මාව ලෝකෙක අපිට ඕන හැටියට කටයුතු කරන්න අනිත් අය අපිට ඕන හැටියට කටයුතු කරන්නේ නැහැ. අපේ ජීවිතේ විතරක් අපිට අපිට ඕන හැටියට හදාගන්න පුළුවන්. හැබැයි අනික් අයගෙන් ඒක බලාපොරොත්තු වෙන්න වෙන්නත් බෑ. බලාපොරොත්තු වෙනවා නම් ඒක වැරදි. එහෙම බලාපොරොත්තු වෙන්න ගියොත් තමයි මේ ගැටුම් ඇති වෙන්න ඇති වෙන්න පටන් ගන්න. අනේ ඒ නිසා පින්නතේ මෙතන සඳහන් කරනවා යටත් පිරිසෙන් අපට උවමනා විදිහට අපිට අපේ කය පවත්වන්න පුළුවන්කමකුත් නැහැ කියලා. ලෝකේ අනික් මිනිස්සු අපිට ඕන හැටියට කොහොමද පවත්වගෙන යන්නේ? අපිට අපිට ඕන හැටියට අපේ කයවත් පවත්වන්න පුළුවන්කමක් නැහැ. අපිට අපිට ඕන හැටියට අපේ හිත පවත්වන්න පුළුවන්කමකුත් නැහැ. හිත මට ඕන හැටියට ඉන්නෙත් නැත්නම් මගේ කය මට ඕන හැටියට ඉන්නෙත් නැත්නම් අපිට කවදාවත් ලෝකය අපිට ඕන විදිහට ඉඳී කියලා කල්පනා කරන්න පුළුවන්ද? ඒක කවදාවත් වෙන්නෙම වෙන්නෙම නැති වැඩ. ආන් එහෙම තණ්හාවක් තියෙනකොට මේ බාහිර වස්තුන් අපට උවමනා විදිහට පවතින්නේ පවතින උවමනයි කියලා අයෝනිසෝ මනසිකාරයෙන් අපි නිරන්තරයෙන් කල්පනා කරනවා. බාහිර වස්තුන් අපිට ඕන හැටියට පවතින්න ඕනේ කියලා අපි කල්පනා කරනවා කියනවා. අපි ආන් ඒක මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අකමැති වෙනවා. මේ අපි අකමැති අරමුණ නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර අපේ තියෙන අකමැත්ත ඒ කාරණාව පිළිබඳයෙන් තව තවත් තව තවත් වැඩි කර ගන්නවා. යම් කෙනෙක් අපි අකමැති දෙයක් කරනවා නම් සඳහන් කරනවා අනිත් පුද්ගලයා ඒ කාරණාවත් එක්ක ගැටෙන්න පටන් ගන්නවා. යම් කෙනෙක් කරන්නේ අපි අකමැති දෙයක් නම් අපි ඔහුත් එක්ක ගැටෙන්න පටන් ගන්නවා. ආන් ඒක තමයි මේ පටිඝ නිමිත්ත කියලා සඳහන් කරන්නේ. අරය කරන වැඩේට මම කැමති නැති නිසා මම එයත් එක්ක හැම වෙලාවෙම ගැටෙනවා. ඒකට කියනවා පටිඝ නිමිත්ත කියලා. එන්නතේ තවදුරටත් ඒ පටිඝ නිමිත්ත ආවර්ජනය කරනවා නම් නැවත නැවත ඒක කල්පනා කරනවා නම් ව්‍යාපාදයේ වැඩිවීමටපත් වෙනවා. ඒ පටිගේ නැවත නැවත කල්පනා කරනකොට ව්‍යාපාදයේ වැඩෙන්න පටන් ගන්නවා. ඒ ව්‍යාපාදයේ වැඩිවීමත් එක්ක මුලින්ම හිතනවා අපිට ඒ කරන වැඩේට විරුද්ධ වෙන්න. යමෙක් අපි අකමැති දෙයක් කරන්න යනවා. දැන් ඒ කාරණාවත් එක්ක අපිට ව්‍යාපාදය ඇති වෙනවා. ආන්ගේ ව්‍යාපාදය ඇති වුණාට පස්සේ ඒ පුද්ගලයා කරන්න යන වැටේට ඍජුව ගිහිල්ලා විරුද්ධ වෙන්න විරුද්ධ වෙන්න අපිට හිතෙනවා. නමුත් අපිට එහෙම විරුද්ධ වෙන්න පුළුවන් දේ හැමෝගෙම කටයුතු වලට. එහෙම විරුද්ධ වෙන්න පුළුවන් කමක් නැහැ. ආන් ඒ නිසා සඳහන් කරනවා ඊට පස්සේ හිතෙනවා බනින්ද. විරුද්ධත්වයේ ප්‍රකාශ කෙරුවා. නමුත් නතර වුණේ නැහැ. දැන් හිතෙනවා ඒක වචන බවට පත් කරලා ඒ පුද්ගලයාට වචන වලින් දාලා ගහන්න. එහෙම නැත්නම් බනින්ද හිතෙනවා. ඉන් පසුව හිතෙනවා ගහන්න. දැන් නැත්නම් නැත්නම් ගහන්න හිතෙනවා. එතන මේක තවත් පැතිරිලා ඒ පුජ්‍යලයාගේ ඥාතීන්ට, මව්පියන්ට, අසල්වැසියන්ට, හිතවතුන්ට ඒ සියලු දෙනාටම චෝදනා කර කර චෝදනා කර කර බනින්න බනින්න පටන් ගන්න. හැබැයි ඒගොල්ලෝ ළඟ ඉන්නවද? ඒගොල්ලෝ කවුරුවත් ළඟ නැහැ, අම්මා ළඟ නැහැ, තාත්තා ළඟ නැහැ, සහෝදර පිරිස ළඟ නැහැ. නමුත් අපේ පටිඝ නිමිත්ත වැඩිලා හින්දා අපි ඒගොල්ලන්ට චෝදනා කර කර බනිනවා. ඒකෙන් සඳහන් කළා මෙන්න මේ ව්‍යාපාදය හැම පැත්තෙම පැතිරලා යනවා. එක පැත්තකින් විතරක් පැතිරලා යනව නෙමෙයි හැම පැත්තටම මේක පැතිරලා යනවා. ආන් ඒකට කියනවා විපුල බවටපත් වෙනවා කියලා. හැම පැත්තටම පැතිරලා යනවට කියන්නේ විපුල බවටපත් වෙනවා ඒකට කියනවා වේපුල්ලාය කියලා. විපුල බවටපත් වෙලා යනවා. ඊළඟට මේ පටිඝ නිමිත්ත යම් කෙනෙකුට ආව ගමන්ම දේශය හටගන්න පටන් ගන්නවා ඒ පුජ්‍යලයා තුළ. පටිගේ චිත්තසංතානයේ ඇති වෙනකොටම දේශය හටගන්න පටන් ගන්නවා. සඳහන් කරන හැබැයි ඒ නිමිත්ත අතහැරියොත් දේශය නවතිනවා. පටිග නිමිත් ආවාම දේශය ඇති වෙන්න පටන් ගන්නවා. අපි මේ නිමිත්ත අතහැරලා දැම්මහම අපිට ඇති වෙන දේශය නැතුව යනවා. නමුත් පටිග නිමිත්ත අල්ලා ගන්න පටන් ගත්තොත් අපි දේශයෙන් පිරීලා සමහරලාට අන්තයත් එක්ක අමනාම්ප වෙලා මේ වගේ ප්‍රශ්න ගොඩකට මූණ පාන්න සිද්ධ වෙනවා. එහෙනම් එනකොටම මතක තියාගෙන අතහැරලා දාන්න පුළුවන් නම් බොහොම හොඳයි කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතිනේ මෙන්න මේ ව්‍යාපාදය හැම පැත්තෙම පැතිරලා ගිහිල්ලා ඒකට කිව්වේ වේපුල්ලාය කියලා අපි සඳහන් කළා. මේ පටිඝ නිමිත්ත ආව ගමන්ම දේශය හට ගන්නවා කියලාත් අපි සඳහන් කළා. හැබැයි ඒ නිමිත්ත අතහැරියොත් ආයේ දේශයක් ඇති වෙන්නේ නැහැ කියලා සඳහන් කළා. අපි ගැටෙමින් ගැටෙමින් ඉන්නවා යම් කාරණාවක් එක්ක. බැන බැන බැන බැන ඉන්නවා තවත් කාට හරි. ඒකට දැන් කෙනෙකුට බනින්නේ මොකක් නිසාද? අහවල් කාරණාව නිසා තමයි බනින්නේ. ආන් ඒ බනින්න හදාගත්ත කාරණාව යම් දවසක අතහැරියොත් ආයෙ බනින්න හිතෙන්නේ ආයෙ බනින්න හිතෙන්නේ ආයෙ බනින්න වෙන්නේ නැහැ. ඒකයි මෙතන මේ සඳහන් කරන්න තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා එහෙත් ඒ පටික නිමිත්ත දිගින් දිගටම ආවර්ජනය කරද්දී තමන්ගේ හිතේ උපන්න පටික නිමිත්ත දිගින් දිගටම ආවර්ජනය කරද්දී දේශය වැඩි වෙලා වැඩි වෙලා පැතිරලා යනවා. තව තවත් ආවර්ජනය කරන්න ගියොත් දේශය වැඩි වෙලා වැඩි වෙලා පැතිරලා යනවා. කියන කාරණාව තමයි අපි භාග්‍යතුන් වහන්සේ මේ ආකාරයෙන් මේ පැහැදිලි කරලා විස්තර කරන්නේ. ඊළඟට සඳහන් කරනවා පින්නතනේ uppannassa ව්‍යාපාදස්ස බීයෝ භාවය. එහෙම සඳහන් කරලා තියෙන්නේ. උපන් දේශය. එහෙම නැත්නම් මේ දේශය ඇති වෙච්ච හැම වෙලාවකම එහෙම නැත්නම් ඒ දේශය ඇතිකලේ මොන කාරණාව නිසාද කියන හේතුව. වැඩිම පිණිස හේතු වෙනවා. මොකද දේශයේ වැඩිම පිණිස හැම වෙලාවෙම හේතු වෙනවා. ආන්ගේ uppannassa ව්‍යාපාදස්ස බියෝ භාවය. මේක වැඩෙන්න හැම වෙලාවෙම හේතුවක් වෙනවා. වේපුල්ලාය කියලා කිව්වේ. ඒක වේපුල්ලාය කියලා කිව්වේ මහත්සේ පැතිරලා යනවා කියන එක. වේපුල්ලාය කියන්නේ ඒකට. එතකොට එහෙම පැතිරීම පිණිස හේතු වෙනවා මේ කාරණාව. මහත්සේ පැතිරලා යන්න හේතු වෙනවා. ඊළඟට පින්නතුනේ මේ එක වචනය මෙතන සඳහන් කරනවා දවසකට දහස් ගණනක් දහස් වතාවක් පමණට මෙනෙහි කරනවා නම් ප්‍රගුණ කරනවා නම් වටින ධර්ම කාරණා බවට පත් වෙනවා. අපි මේ කතා කරන්නේ මේ යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය, ඊළඟට මේ නීවරණ ගැන කියන කාරණා මේක වචනයක් නිතර නිතර මෙනෙහි කරනවා වුණත් ආන් ඒ මෙනෙහි කිරීමමත් බොහොම වටිනවා කියලා මෙතන සඳහන් කරනවා. එක වචනයක් දස දහස් වතාව මෙනෙහි කිරීම තව තවත් වටින බවට පත් වෙනවා කියලා සඳහන් කරනවා. ආන් ඒ තරම් අපිට මේ දේශසිත ඇති වෙනවා කියලා සඳහන් කරනවා. හොඳ කල්පනාවෙන් සිහියෙන් බුද්ධියෙන් අවබෝධයෙන් ප්‍රඥාවෙන් ඉන්න ඕනේ මේ නිතර නිතර ඇති වෙන දේශසිත පාලනය කර ගැනීම උදෙසා. අන් ඒ නිසාම සඳහන් කරනවා ඒ දේශසිත නිතර නිතර ඇති වෙනවා. අන් ඒ නිතර නිතර ඇති වෙන දේශසිත හැම හිතක්ම අකුසල් හිතක්. නිතර නිතර උපදින හැම දේශසිතක්ම අකුසල් සිතක්. කෙනෙක් හරියටම භාවනා කරන්න පටන් ගත්ත දාට තමයි ඒ කාරණාව වැටහෙන්න පටන් ගන්නේ. මට මේ නිතරම උපදින සිත් අකුසල් සිත් නේද කියලා. හරියටම විදර්ශනා කරන්න පටන් ගත්ත කෙනෙකුට තමයි ඒ කාරණා වැටහෙන්නේ. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරනවා මේ තීන මිද්‍යාගේ උපාදේ පිණිස තියෙන ආහාරය මොකද්ද කියලා. තීන මිද්‍යේ උපාදේ උදෙසා තියෙන ආහාරය මොකද්ද කියලා දේශනා කරනවා. බුදුර සඳහන් කරනවා තීන නම් අලස බවයි, මිද්ද නම් ගිලම් බවයි. හීන කියන්නේ අලස බව, මිද්ද කියලා කියන්නේ ගිලන් බව. සරලව කිව්වොත් අලස බව හා ගිලන් බව තීන මිද්ද කියන නමින් හඳුන්වනවා නීවරණ අතර තියෙන තවත් එකක්. ඊළඟට පින්නතුනි යම් කටයුත්තක නිරත වීම සඳහා කෙනෙකුගේ හිතේ අලසකමක් ඇතිනම් එය තමා මේ තීන කියලා කියන්නේ. යම් කටයුත්තක නිරත වීම සඳහා ඇතිවෙනවනම් අලසකමක් ඒකට කියනවා තීන කියලා. ඊළඟට සඳහන් කරනවා ඇඟේ තියෙන යම් දුර්වලතාවය හැම වෙලාවෙම ඇති වෙනවා නම් ඒකට කියනවා මිද්ද කියලා. ඇඟේ තියෙන දුර්වලතාවයකට කියනවා මිද්ද කියලා. යම් කටයුත්තක නිරත වීම සඳහා කෙනෙකුට ඇති වෙන අලසකමට කියනවා තීන කියලා. එතකොට තීන මිද්ද කියලා කියන්නේ අලසකම සහ ගිලන් බව. තීන මිද්ද කියලා කියන්නේ ඒකයි අලසකම සහ ගිලන් බව. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ යම් කටයුත්තකට හිත හදාගත්තත් ඇඟේ පවතින අපහසුතාවය නිසා අපි ඒ කටයුත්තට යන්නේ නැහැ. යම් කටයුත්තක් කරන්න හිත හදාගෙන තියෙන මට පුළුවන් මං එනවා මං ඒක කරනවා. එම් කියනවා. ඒක කටයුත්ත කරන්න හිත හදාගෙන තියෙන්නේ. නමුත් ඇඟේ තියෙන ගිලම් බව නිසා ඒ වැඩේට යෙදෙන්න වෙන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා මෙන්න මේ ආහාර ගන්න වෙලාවට ඒ ආහාරය යම් ප්‍රමාණයක් දිරවන තුරු ඇති වෙන මතයට අපි කියනවා බුද්ධිමත් කියලා. අපි ගත්ත ආහාරය යම් ප්‍රමාණයක් දිරවනකම් ඒ යම් ප්‍රමාණයක් ඒ ආහාරය දිරවනකම ඒක ඇති වෙන්නේ. ඒකට කියනවා බුද්ධිමත් කියලා. නිදිමත නෙමෙයි ඒක. බුද්ධිමත්. ආහාර දිරවනකම් ඇති වෙන ආහාරයේ මත ඒක බුද්ධිමත්. නිදිමත කියලා කියන්නේ ඊට වඩා එහා ගියපු එකක්. අපට අපේ කායිකව දැනුණු නම් යම් වෙහසක්. ආන් ඒ වෙහස නිවා ගැනීම උදෙසා ඇතිවෙනා වූ මතක කියන්නේ නිදිමත කියලා. එතකොට නිදිමතයි බුදිමතයි කියන දෙක අතරේ තියෙන වෙනස තමයි ওই තියෙන්නේ. ඊළඟට පින්නතේ මේ සඳහන් කරනවා බත්ත සම්මදු බුදිමතක් නිදිමතක් දෙකක් කියන කාරණාවයි ඒ කියන්නේ. බත්ත සම්මදු බත් මදය. ඒකට කියන්නේ බුදිමත කියලා. මේ කාරණාවේදී අපේ භාග්‍යතුන් වහන්සේ කාරණා පහක් දේශනා කරනවා. ඒ කාරණා පහේ පළවෙනි එක තියෙනවා අරති කියලා. මොකද මේ අරතිය කියලා කියන්නේ. ඇරෙන්නේ නැතුව ඉන්න අරති. එනම් නොඇලීමයි කියලා පැහැදිලි කරනවා. එතකොට මොකද්ද මේ නොඇලීම? එනම් අධිකුසල ධර්මයන්හි නොඇලීම කියන කාරණාව. ඊළඟට පින්නතුනි එය සාමාන්‍ය ජීවිතයේදී අපට හොඳටම පේනවා මේ අධිකුසල ධර්මයන්හි නොඇලීම කියන කාරණාව. ඒ කොහොමද හොඳට පේනවා කියලා සඳහන් කළේ? අපි සඳහන් කළොත් මේ වාගේ මේ ධර්ම දේශනාවේ පින්කමක ඉන්න පිරිස සමහරලාට ඉතා සුළු පිරිසක් වෙන්න පුළුවන්. ධර්මදේශනා පින්කමක් ගාව රැස් වෙලා ඉන්න පිරිස ඉතා සුළු පිරිසක්. සීල සමාදාන වැඩසටහනකට සමාදන් වෙලා ඉන්න පිරිස මීට වඩා තව ටිකක් වැඩි වෙනවා. බණක් අහන්න එකතු වෙනවට වඩා සිල් දණ්ඩයන් කිව්වොත් තව ටිකක් පිරිස වැඩි වෙලා එකතු වෙනවා. දන් දෙන්නයන් කිව්වොත් තව ටිකක් පිරිස එකට වැඩි වෙලා එකතු වෙනවා. ආන් ඒ නිසා සඳහන් කළා පින්නදුනේ මේ සසරින් මිදෙන්න උවමනයි කියන හැඟීම යම් පුද්ගලයෙක් තුළ මුලින්ම ඇති වුනහම ඔහු මුලින්ම එළඹිය යුත්තේ දන් දීමටයි කියලා. සසරින් මිදෙන්න යමෙකුට හිතෙනවා නම් ඒකට එළඹෙන්න සූදානම් වෙන ඒ පුද්ගලයා මුලින්ම ඇලෙන්න ඕන කියලා කියන මොන කාරණාවටද? දානය කියන කාරණාවට මොකද මිනිස්සු බණ අහනවටත් වඩා සිල් ගන්නවටත් වඩා භාවනා කරනවටත් වඩා දන් දෙන්න හරි කැමති. ආන් එහෙම කැප වෙලා දන් දීගෙන දන් දීගෙන දන් දීගෙන එනකොට මේ පුජ්‍යලයට හිතෙනවා මම සීලෙකුත් සමාදන් වුණොත් හොඳයි කියලා දැන් දනුත් දෙනවා සිලුත් ගන්නවා. දැන් ඔහු මේ සීලය දිනු කරගෙන ආවර්ජනය කරගෙන ආවර්ජනය කරගෙන මෙනෙහි කරමින් සතිතු වීම ඉස්සරහට යනකොට ඔහුට හිතෙනවා භාවනා කරන්නත් ඕනේ භාවනා කළොත් තවත් තවත් හොඳයි කියලා. එහෙනම් ඉතින් තියන්න ඔහුට ප්‍රමාණිකූල ප්‍රතිපදාවක් තියෙනවා. ඉස්සල්ලාම හොඳට දන් දෙනවා ඊළඟට සිල් ගන්නවා ඊළඟට භාවනා කරනවා එහෙනම් මේ ක්‍රමානුකූල ප්‍රතිපදාවෙන් ඒ ගමන යන්න ඕන බවයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ක්‍රමානුකූල වෙන්න ඕනේ ඊළඟට පින්නතේ යම් කෙනෙක් මේ සඳහා බොහෝ වෙහෙසිලා මහන්සියලා කටයුතු කරලා දන් දෙන්නේ නම් බොහෝ අය ආන්ගේ කාරණාවට කැමති නැහැ කියලා සිහිපත් කරනවා යමෙක් බොහොම වෙහෙසිලා බොහොම මහන්සි වෙලා ඊටාම කැපකිරීම කරලා මහා දානයක් පූජා කරනවා ඒ අය අතරම ඉන්න සමහර කට්ටිය මේ කරන මහ පිංකම් වලට ඒ තරම් ඒ තරම් කැමති නැති බව පෙන්වනවා. ආන් ඒ නිසා සඳහන් කරනවා මේ විශේෂ කටයුතු මොනවද? එහෙම විශේෂ කටයුතු මොකවත්ම නැත්නම් අර නිකම්ම ඉන්න මිනිස්සු දානයක් සඳහා දෙලමිනවා. සමහර පිරිසක් දන් දෙනවා. සමහර පිරිස් දන් දෙන්න එළමෙනවා. හැබැයි සමහර පිරිස් තවත් නොයෙක් කටයුතු තියෙන බව දන්නලා දන් දෙන්නවත් එන්නේ එන්නේ නැහැ. කිසිම විශේෂ වැඩක් ඇත්තටම නැතුව නිකම්ම නිකන් කම්මැලිකමේ ඉන්නවා නම් දානයක් දෙන තැනට ඒ පුජ්‍යලයා එළ වෙනවා නැත්තම් මේ වමනාවෙන් සහ ශ්‍රද්ධාවෙන් කුසල් රැස් කර ගැනීම වෙනුවෙන් ඒ සඳහා සහ සම්බන්ධ වෙනවා නෙමෙයි. එහෙම වෙන බවක් පේන්නේ නැහැ. නමුත් මෙතන සඳහන් කරනවා විශේෂ කටයුතු මොකවත්ම නැත්තම් තමයි දානයකට වමනාවෙන් සම්බන්ධ වෙන්නේ. ඊළඟට සඳහන් කරනවා තව ටිකක් හිත දියුණු වුණාම නිවාඩු අරගෙන හරි දාන වලට යන්න දෙනවා. කලින් නිමාඩු දැම්මේ නැහැ. නිමාඩු දවසක දාන්නත් තිබණන් ආවා. දැන් හිත ටිකක් දියුණුයි. එතකොට කල්පනා කරනවා නෑ නිමාඩුවක් දාලා හරි දාන පින්කමට ගියහම ඒක මට හොඳයි කියලා. ඊළඟට තව ටිකක් හිත දියුණු වුණාම නිමාඩු අරගෙන ඒකට එළඹුණා. ඊළඟ සඳහන් කරන පින්කෙත්නේ මේ පින්කම කරන්න ඒට සහභාගී වීමෙන් ලොකු දෙයක් කරගන්න පුළුවන්කම තියෙනවා කියලා. ඒ කිව්වේ මොකද්ද? පින්කමක් කරන්ද සහභාගී වීමෙන් ලොකු දෙයක් කරගන්න පුළුවන් කියලා. මේ පින්කමක් සංවිධානය කරලා කරනවා කියන කාරණාව ඒ තරම්ම පහසු වැඩක් පහසු වැඩක් නෙමෙයි. නමුත් අපි සම්බන්ධ වෙන්නේ අපි සම්බන්ධ වෙන්නේ හැමෝගෙම නෙත ගැටෙන ජනප්‍රිය වෙන තැනට. නමුත් මේ පින්කමේ කොච්චර කටයුතු කටයුතු තියෙනවද? අපි කියමු අනුරාධපුරයේ තියෙනවා මල් 10000ක පූජාවක්. හැම තැනම දැනුවත් කරලා තියෙනවා අහවල් දවසේ අහවල් අය විසින් සිද්ධ කරන මේ වාගේ මහා පූජාවක් අනුරාධපුර මහසෑය ගාව පවත්වනවා. බස්වලත් එක ගහලා තියෙනවා. ධර්මදේශනා යනකොට ගුවන් විදුලි මාධ්‍යමෙත් ওই කාරණාව කියනවා. පැමිණ සහභාගී වෙන්න. ඊළඟට අපි අහල පහල ඉන්න අයගෙන් අහන්නේ කීයටද වෙලාව තියෙනවා කියලා කිව්වේ? අපි පුරුදු වෙලා නැද්ද එහෙම අහන්න? කීයටද පින්කම පටන් ගන්නවා කිව්වේ? ආ පින්කම පටන් ගන්නවා කියලා කිව්වේ 4ට. අපි තීරණය කරනවා එහෙනම් දවල්ට ආහාර ගත්ත ගමන් මේකට විතර පිටත් වෙනවා. එතකොට අපිට වෙලාවට එතෙන්ට යන්න පුළුවන් ඔය හතරට කියලා කිව්වට පටන් ගන්න හතරමාරවත් වෙයි කියලා අපිම අනුමාන කරලා ගණන් මිනුම් හදාගෙන තමයි අපි ගමනට පිටත් වෙන්නේ. ගිහිල්ලා අර මල්වට්ටි ටික සම්මාදන් වෙලා සාදු කියලා පූජාව කරනවා නම් එතෙන්ටලා ටිකක් ඉඳගෙන ඉඳලා අපි නැගිටලා ආපහු එන්නේ එනවා. හැබැයි අපි මහා පින්කමකට සම්බන්ධ වුණාද? අපි මහා පින්කමකට සම්බන්ධ වෙන්නේ මේ මල්වට්ටි ටික අපට සම්මාදන් වෙන්න මෙතෙන්ට එන්න යටත් පිටින් කී දෙනෙක් කොයි තරම්නම් මහන්සි වුණාද? මල් හොයන්න කොච්චර කටයුතු කළාද? මල් හදන්න කොච්චර කටයුතු කළාද? මල් කූඩවල තැම්පත් කරලා තියන්නේ කොච්චර කටයුතු කළාද? මේ සිද්ධියත් එක්ක වටාපිටාවේ මොනතරම් කායික මානසික ශ්‍රමය අපි යොදවන්න යෙදුනද? හැබැයි අපි කවුරුවත් ඒකකටවත් යෙදිලා නැහැ. ඊට පස්සේ මල් පූජාවටම සම්බන්ධ වුණා. ඒක ඉවර වෙන්නත් කලින්ම වාගේ අස්තේ බොහොම දුර යන්න දෙපයි කියලා අපි ආයෙ පිටත් වුණා. නමුත් පින්කමින් පස්සේ කරන කටයුතු ටික පිළිබඳවත් අපි හිතුවේ නැහැ. එහෙනම් මහා පූජාවක් කරගත්තේ කවුද? සංවිධානය කරපු අයම තමයි. දවස් ගානක් සූදානම් වුණා. දවස් ගාන ඒ කාරණාව සම්පූර්ණ කරගන්න බොහොම අප වේලා කැප වේලා කටයුතු කළා. දැන් පූජාව සම්පූර්ණයි. මිනිස්සු ලක්ෂ ගණන් ආවා. හැමෝම සාදු කිව්වා. ඔක්කොම යන්න ගියා. දැන් දවසක් දෙකක් විතර අපි පූජාව කරපු විතර කටයුතු අස්පස් කරන්න ඕනේ. දැන් ඉතර වැඩියෙන් පින් හම්බ වෙන්නේ ඇවිල්ලා සම්මාදන් වෙලා සාදු කියලා කියපු අයටද එහෙම නැත්නම් පින්කම පටන් ගන්න කලිනුත් ඒකත් එක්ක යෙදিলা පින්කම දවසේ සිලුත් අරගෙන පහවදා ඒ කටයුතු අස්පස් කරලා ඉවර කරලා නිමා කරලා යන්න පුළුවන් විදිහට කාරුණික වුණා නම් අපි මහා පින්කමකට දායකත්වයේ දරුවා වෙනව නැත්තම් බොහොම සුළු ආනිසංශයක් තමයි අපිට හම්බ වෙන්නේ. ඇයි එහෙම වුනේ යෝනිසෝ මානසිකාරයක් නැති හින්දා අපි හිතන් โด න අපිට පූජා කරන දෝතට මල්ලෙන්ද කී දෙනෙක් දුකසේ මල් නෙලන්නේ කී දෙනෙක් දුකසේ කටයුතු කරන්න ඇද්ද මේ කාරණාව වෙනුවෙන්. ආන් එහෙමනම් මුල ඉඳලා මැද ඉඳලා අග ඉඳලා මේ කාරණා තුනටම හරියටම සම්බන්ධ වෙන්න පුළුවන් වුණොත් ඒකයි හරි හරි වටින්නේ. එතකොට තමයි මහා පින්කම සම්පූර්ණ වුණා වෙන්නේ. එතන අපි මේ කතා කරගෙන යන්නේ මේ අරති කියන කාරණාව. ඇලීම කියන කාරණාව. ඊළඟට බුදුන් සඳහන් කරනවා විශේෂ කටයුතු මොනවත්ම නැත්තම් යම් කෙනෙක් දානයකට සම්බන්ධ වෙනවා වගේ විශේෂ කටයුතු මොකවත්ම නැත්තම් අපිත් මේ මහපින්කම් වලට යෙදෙන්න යනවා. නමුත් විශේෂ කටයුතු කියලා අපිට තියෙන්නේ මොනවද එතකොට? ඒත් නීවරණයෙන් පිළිච්ච එමෙතන කාමච්ඡන්දේතුම බර වෙච්ච මේ ජීවිතේ කරගන්න කටයුතු. ඒවට ඇලිලා ඉන්නවා පින්කමක් කරන තැනට කරන දෙයට ඇලුනට වඩා. ආන් ඒ නිසා පින්කමේ මුලිනුත් අගිනුත් තියෙනවා නම් යම් ප්‍රමාණයක් සම්පූර්ණ කරන්ද ඒ ප්‍රමාණයක් සම්පූර්ණ කරලා දීලම අපිට ඒ කටයුතු ඉවර කරන්න පුළුවන් නම් අපි විසින් මහා පින්කමකට මහා දානයකට සහසම්බන්ධ වුණා වුණා වෙනවා. ඊළඟට පින්කම් මෙතන සඳහන් කරනවා අන්න ඒ නිසා මේ පුණ්‍ය කර්ම වලට එක එක්කෙනා සහභාගී වෙන ආකාරයෙන් වෙනස් කියලා. ආන් ඒ කාරණාව තමයි අපි මෙච්චරලා සාකච්ඡා කළේ එක එක්කෙනා සහභාගී වෙන ආකාරය වෙනස්. ආන් ඒ නිසා මේ මහා පුණ්‍ය කර්මයේ මහා කියන කොටසේ බොහෝ දෙනෙක් සහභාගී නොවි මහා පුණ්‍ය කර්මයේ මහා කියන කොටසට බොහෝ දෙනෙක් සහභාගී නොවි මේ කැපී පෙනෙන කොටසට විතරක් හුඟක් දෙනා සහභාගී වෙනවා. මහා කියන කොටසේ කවුරුවත් නැහැ කැපී පෙනෙන කොටස තමයි වැඩි පිටසක් ඉන්නේ. ආන් පින්නතුනේ අපි කල්පනා කරලා බලමු අපි මේ 1000ක් විතර පූජාවක් කරනවා. නමුත් සඳහන් කරනවා එහෙම පූජාවක් කරනවා කියලා බොහෝ දෙනා පූජාවට එනවා. මුලින් කතා කළා වගේ මල් 1000, පහන් 1000, එහෙම නැත්නම් ලක්ෂය, මල් ලක්ෂයක්, පහන් ලක්ෂය මේ ආදි වශයෙන් පූජාවක් සිදු කරනවා කියලා සඳහන් කරාම බොහෝ දෙනෙක් ඒකට සහභාගී වෙන්න නිරන්තරයෙන් එන්න සූදානමින් බලාගෙන ඉන්නවා. නමුත් සඳහන් කරනවා ඒ මල් වලින් කීයක් හරි සමහර කෙනෙක් අපෙන් අහනවා මල් ගන්න සල්ලි සල්ලි දෙන්නද? මල් වලට කීයක් යනවද? මෙච්චරයි. එහෙනම් මල් ගන්න මම සල්ලි ටිකකුත් දෙන්න. එයා මල් ගන්න සල්ලිත් දෙනවා. නමුත් එහෙනම් එයා මහා පූජාවකට සම්බන්ධ වුණාද? මල් ගන්න සල්ලි දුන්නා කියලා විතරක් මහා පූජාවකට සම්බන්ධ වුණා වෙන්නේ වෙන්නේ නැහැ. මහා පූජාවට සම්බන්ධ වුණා වෙන්නේ ඒ මල් ගෙනල්ලා මල් වලට කරන්න ඕන දේ කරන්නත් යෙදෙන්න ඕනේ. ඒ පූජාව කරලා ඒ මල් ටික අස්කරන්න උදව් කරන්නත් ඕනේ. මේ සියල්ලම සම්පූර්ණ කරපු දවසට තමයි පූජාව හරියටම මහත්ඵල වෙන්න, මහානිසංසදායක වෙන්න සම්පූර්ණ කරගන්න අපිට පුළුවන්කම පුළුවන්කම තියෙනවා. ආන් ඒ නිසා සඳහන් කළා නමුත් මල් හොයන්න කෙනෙක් ඉන්නේ නැත්නම්, මල් හොදන්න කෙනෙක් ඉන්නේ නැත්නම්, මල් තෝරන්න කෙනෙක් ඉන්නේ නැත්නම්, මල් පිළියෙල කරන්න කෙනෙක් ඉන්නේ නැත්නම්, මල් හදන්න කෙනෙක් ඉන්නේ නැත්නම් බල්වත් වලට සම්මාදම් වෙන්න විතරක් ඇවිල්ලා මහ පිංකමක් කරගත්ත කියලා සතුටු වෙන්න ඒගොල්ලන්ට බෑ කියලා. ඊළඟට සඳහන් කරනවා නමුත් සමහර අය ඇවිත් මල්වට්ටියට අත තියලා සාදු කියලා ඒගොල්ලෝ සතුටු වෙන්න හදනවා අපිත් මහ පිංකමකට සම්මාදම් වුණා කියලා. ඒගොල්ලෝ හිතින් සතුටු වෙන්න හදනවා. හැබැයි එහෙම සතුටු වෙන්න හැදුවට ඒගොල්ලෝ මේ අයෝනිසෝ මනසිකාරය නිසාමයි එහෙම හිතන්නේ. නුනුවණින් මෙනෙහි කරන නිසාමයි එහෙම හිතන්නේ. මහා කුසල් ලබනද කොහොම යෙදෙනවද කියන කල්පනාව හිතලා කල්පනා කරලා නැහැ. ඊළඟට පිළිගැතෙනේ සඳහන් කරනවා මේ තමයි මේ සසර පවතින ස්වභාවය. මේක අද විතරක් නෙමෙයි, හෙට විතරකුත් නෙමෙයි, ඊයේ විතරකුත් නෙමෙයි. මේක තමයි සාමාන්‍යයෙන් සංසාරේ පවතින ස්වභාවය. ආන් ඒ වරද අපි අපේ ජීවිතවලින් හදාගන්න ඕනම කියලා සිහිපත් කරනවා. එය හදාගත්ත තරමට අපි ඉක්මනට ඉක්මනට නිවනට කිට්ටු වෙච්ච අය බවට පත් වෙනවා. මේ හොයාගෙන යන්නේ අපේ වැරදි කොතනද තියෙන්නේ කියලානේ. එහෙනම් මේ තියෙන්නේ අපේ වැරදි. ආන් මේ වැරදි හදාගත්ත තරමට තමයි වේගෙන් වේගෙන් මේ පුජ්‍යලයන් නිවනට ලං වුණ කිට්ටු වුණ කෙනෙක් බවට පත් වෙන්නේ. ආන් ඒක නිසා ඒකම තමයි මේ පුණ්‍ය කර්මවල තේරුම කියලා සඳහන් කරනවා. නිකං කැපී පෙනෙලා යන එක නෙමෙයි යෙදিলা සෙදিলা පැහැදිලා කටයුතු කරනකොට තමයි පුණ්‍ය කර්මයක තියෙන මනාව තේරුම. ඒ නිසා මුලින් කුඩා කුඩා ප්‍රමාණයෙන් කරලා පස්සේ ඒක ලොකු ලොකු මට්ටම් වලට ගමන් කරවන්න ඕනේ. මුලින් කරන්නේ කුඩා ප්‍රමාණයක්. මේ ජනප්‍රිය තැනට ප්‍රසිද්ධ තැනට ඇවිල්ලා මේකනේ ඉතාම කුඩා ප්‍රමාණයක්. නමුත් එහෙමවත් එන්න ඒගොල්ලන්ට හිතුණානේ. බොහෝ දුරක් ගෙවාගෙන එන්න හිතුණා. ඒක හරි වටිනවා. ඇවිල්ලා අත තියලා සම්මාදන් වෙලා 10 පහරි වෙලා ගියා. ඒකත් හරි වටිනවා. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේක දියුණු වෙලා දැන් ඔහු එහෙම නෙමෙයි පින්කමට කලින් ගිහිල්ලා උදව් කරන්න සූදානම්. කලින් ගිහිල්ලා උදව් කරනවා පින්කම දවසෙත් උදව් කරනවා අස්පස් කරගන්නත් උදව් කරනවා නොඑක ආකාරයෙන් සහයෝගය දක්වනවා. ආන් ඒ පුජ්‍යලයා මේ මහා පින්කම හරියටම රවුම් කරලා සම්පූර්ණ කරලා සිදු කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට සඳහන් කරනවා මෙතන ඒ වගේම මේ දන් දීමේ යෙදෙන කෙනාටත් සිල් ගන්න අමාරුයි. දැන් අර මේ කාමයේදල ඉස්සෙල්ලම දැන් හොඳට දානෙට ආවා. දැන් ඒක සම්පූර්ණ කරගෙනම යනවා. දැන් හොඳට දන් දෙන කෙනාට හැබැයි සිල් ගන්න අමාරුයි. මොකද එයා සිල් ගන්න ඉන්නේ ඉච්චර කැමති නෑ. එකතරට වෙලා ඉන්නේ ඉච්චර කැමති නෑ. සිල්පද ආරක්ෂා කරගෙන ඉන්න කැමති නෑ මොකද එයාට සිහි කල්පනාව නැති හින්දා සිල්පද කැඩෙනවා. දන් දෙන්න වෙනවා සිල් ගන්න දෙන්නේ නෑ. හැබැයි කාලයක් දන් දීගෙන යනකොට එයාට සිල් ගන්න හිතෙනවා. දැන් එයා සිල් ගන්නත් වෙනවා. දැන් හොඳට සිල් ගන්නවා. කලින් කලින් නම් ඇවිල්ලා උදේ ඇවිල්ලා හවස ගියා. දැන් දැන් නම් උදේ ආපුවම යන්නේ පහවදා උදේ පූර්ණ උපසතය සම්පූර්ණ කරගන්නවා. ආන් මේක ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දියුණු කරගත්ත පුජ්‍යලයා. ආන් ඒ පුජ්‍යලයාට හිතෙනවා දැන් මා විසින් භාවනාවක්ද කරගන්නවා නම් හරි හොඳයි කියලා. ඒ නිසා එයා භාවනාවට එළඹෙනවා. දැන් එයා භාවනා කටයුතු කරනවා. අවවාදන් ශාසනත් ලබනවා. ගුරු උපදෙසත් ගන්නවා. හරිද කියලාත් බලනවා. දැන් එයාට ලොකු ප්‍රීතියක් ලොකු වමනාවක් තියෙනවා. මේ තැලෙන පොඩි වෙන සමාජයට වඩා මේ විදිහට පින්කමක් දහමක් කරගෙන ඉන්නකොට හරි හරි වටිනවා හරි අපෞරුයි කියලා. එතකොට එයා භාවනා කරන තැනට එනකන් පිළිවෙලට ආවේ මුලින් භාවනා කරන්න කැමැත්තක් තිබ්බෙම නෑ. සෙල් ගන්න කැමැත්තක් තිබ්බෙම නෑ. දන් දෙන්න කැමැත්තක් තිබ්බෙම නෑ. එහෙනම් එයා දැන් එතන ඉඳලා වර්ධනය වෙවි වර්ධනය වෙවි වර්ධනය වෙවි තමයි පැය 24ක් සිල් ගන්නවා කියන තැනට එනකන් මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ප්‍රමාණිකූලව තමයි මේ දානයේදී මේ කාරණා නැත්නම් මේ සසරින් මිදෙන්න උත්සාහ කරන කෙනෙක්ගේ මේ කාරණා ගොඩ නැගෙමින් ගොඩ නැගෙමින් ගොඩ නැගෙමින් පවතින්නේ. දැන් එහෙමනම් ඒ කාරණාව මෙතන සිහිපත් කළේ තවත් ආයත මේ සිල් ගන්න ආකාරයමයි එතන විස්තර කළේ. කොහොමද ඒ සමාදන් වෙන්න ආපු සීලයක් හරියට සම්පූර්ණ කරන්න කියන කාකාරය. මුලින්ම සිල් ගන්න ඇවිල්ලා දෙකට තුනට විතර යනවා. ඊට පස්සේ සිල් ගන්න ඇවිල්ලා හයට විතර සිල් අරගෙන පහට විතර යනවා. සමහර කෙනෙක් හයට විතර සිල් අරගෙන හයට විතර යනවා. එතකොට දැන් වරුවෙන් සිල් අරන් ගිහිල්ලා. සමහර කෙනෙක් අද උදේ හයට විතර සිල් අරගෙන පහවදා උදේ හය විතර වෙනකම්ම සෙල් පාලනය කරන්න නැතුව ඉන්නවා. ඒකටත් එකපාර මෙන්න බෑ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ටික ටික ටික ටික අත්හැරගෙන අත්හැරගෙන හිත හදාගෙන ආපු ගමනක් මෙතන තියෙනවා. එහෙනම් පිළිතුර මේ කාරණාවත් එක්ක අපි මේ සාකච්ඡා කරමින් හිටියේ මේ සංසාරේ අපි ඉන්නවද? එහෙම නැත්නම් මේ සංසාරයෙන් එතරට යනවද? කියන කාරණාවට පාර හදාගන්න සසරින් එතර කරවන්න හිතාගෙන නොයා ඉන්නවා කියලා කිව්වොත් එහෙම නැත්නම් සමහර විට බැලුම් අහන්නත් වෙනවා කියලා සඳහන් කරනවා. ඒ මොකද එහෙම සඳහන් කළේ? ඒක මේ උදාහරණයක් ඇටියෙද සඳහන් කරපු කාරණාව. කෙනෙක් දැන් උදේ ඇවිල්ලා 6ට සිල් අරගෙන 6ට ගියානේ. ඊට පස්සේ පැහැදිලි කරලා දෙනවා 6ට යන්න එපා. සත්පුරුෂයෙක් එකතු වෙලා කියනවා යන්න එපා 6ට. 6ට ගිහිල්ලා මේ කාරණාව කරන්න බෑ. තාම තණ්හාව තියෙන හින්දානේ මේ යන්නේ. ඕන් ආපහු තණ්හාවේ සීමාව අපිට හිතා ගන්න බෑ. මේ උදේ 6ට සිල් අරගෙන හවස 6ට යන්නේ තාම තණ්හාව තියෙන හින්දා. අත්හැරලම නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. අත්හැරලා එක දවසක් ඉන්න බැරි කෙනා සදාටම අත්හැරලා කොහොම ඉන්නේද? එහෙනම් අපි තව කොයිතරම් දුර්වල තැනකද ඉන්නේ කියන කාරණාවට ඊළඟට යන්න ඕනේ. ඊළඟට අර උදේ ඇවිල්ලා හවස යන්න එපා කියලා කරුණු කාරණා පැහැදිලි කරාම සමහර කෙනෙක් කියනවා නෑ මට යන්න ඕනේ. නාර සත්පුරුෂය පැහැදිලි කරලා දෙනවා නෑ පූර්ණ උපෝසතයක් වටිනවා මිසක් අර්ධ උපෝසතයක වටිනාකමක් ලෝකෝට මේ ශාසනය සඳහන් කරලා නෑ කියලා. අන්තිමට ගිහිල්ලා අර කාරණාව පැහැදිලි කරලා දුන්න කෙනාට බන්නවා. එහෙනම් ඔවුන් සසරින් එතර කරවන්න ගිහිල්ලා සත්පුරුෂයන්ට බැනුම් අහන්නත් බැනුම් අහන්න සිද්ධ වෙනවා ඒකත්. ඒකත් මේ සංසාරෙම තව කොටසක්. ඒකත් මේ සසරින්ම හැටි. එහෙනම් ඒ කාරණාව ඒ විදිහටම සිහිපත් කරමින් නිරන්තරයෙන් අපි කල්පනා කළ යුතුයි. අපි හැම වෙලාවෙම මේ සංසාරයෙන් එතර යන්න බලාපොරොත්තු වෙන අය නම් මේ ලෑස්ති වෙන්නේ අපේම වරද හොයාගෙන අපේම වරදට පිළියම් කරගෙන අපේම වරදි නැති කරගෙන නිවැරදි මාර්ගයක ගමන් කරන පිරිසක් බවට පත් වෙන්න මේට වඩා බොහොම සිහි කල්පනාවෙන් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව කටයුතු කරන්න අපිට සිද්ධ වෙනවා අපි නොදැන අපෙන් වෙන සියුම් සියුම් අකුසල ධර්මයන් මොනවද සියුම් සියුම් කුසල ධර්මයන් උල්ලංඝනය වෙන්නේ කොයි තැන්වලින්ද කියන කාරණාව හොයාගෙන සම්පූර්ණ කරගන්න අපි විසින් අනිවාර්යයෙන්ම මහන්සි ගන්න ඕනේ කියන කාරණාව ආහාර සූත්‍රයට අනුව සඳහන් කරනවා අපි මේ කාමච්ඡන්දයත් එක්කයි මේ කරුණු සාකච්ඡා කරමින් යන්නේ. එhmenan අපි මුලින් සිහිපත් කළා වගේ අදට ධර්ම දේශනාව අපි මෙතනින් නිමා කරමු. එතන ඉඳලා අපේ ධර්ම දේශනාවේ ඊළඟ කොටස මේ අරති කියලා පටන් ගත්ත තැන ඉඳලා ඒ කරුණු ටික සාකච්ඡා කරගෙන ඉස්සරහට යන්න උත්සාහ කරමු. පිළිතුරු ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරන ඒ සත්පුරුෂ ස්වාමි පුරුෂයාණන් ස්වාමි දියණිය දූ පුතුන් මේ අයගේ පුණ්‍ය අනුමෝදනාව සිහිපත් කරලා තියෙනවා ගෞතම බුදුන්ගේ නිර්මල ධර්මය ත්‍රිපිටකයට අනුවම පහදා දෙමින් වර්තමාන මිත්‍යා මත දුරලමින් අපහට නිවැරදි සත්‍ය ධර්මාවබෝධය ලබා දීමත් අසත්පුරුෂ ඇසුරෙන් අපිව මුදවා චතුරාර්ය සත්‍ය ධර්මයේ සඳහාම අපව මෙහෙවන දේශකයන්න් වහන්සේට අප සියලු දෙනා රැස් කළා වූ මේ සියලුම පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා කියලා බොහොම සත්පුරුෂයන් හැටියට අපිට ආශිර්වාද කරලා තියෙනවා ගෞතම බුදු සසුනේ ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධය ලබා ගැනීම සඳහා මේ උතුම් කුසල් හේතු වේවා කියලා ආශිර්වාද කරලා තියෙනවා ඒ උතුම් බෝධියට තත්වනතාක් ආයුෂය වර්ණය සැපය බලය ප්‍රඥාව හා නිදුක් නිරෝගී භාවයේ දේශකයන්න් වහන්සේට අරුණතුව ලැබේවා කියලා ආශිර්වාද කරනවා. එසේම දේශකයන්න් වහන්සේ මෙලොවට බිහි කළ දෙමව්පියන්ටත් මේ සියලුම පින් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා ඔවුන් පතන්නා වූ බෝධියකින් ඊ타ම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන්ම නිර්වාණ අවබෝධය ලබා ගනිත්වා කියන ආශිර්වාද කරනවා. දේශකයන්න් වහන්සේ වැඩමවා අපට නිවැරදි ධර්මාවබෝධය ලබා දීමට කටයුතු කළ සත්පුරුෂ සංවිධායක මණ්ඩලයේ සෑම සියලු දෙනාටමත් තවද මෙම සත්පුරුෂ ධර්ම දාණයට නන් අයරින් දායක වූ සියලු දෙනාටමත් පැමිණි නොපැමිණි රැස්ව දහම් අසා සිත පහදා අනුමෝදන් වූ හැම සියලු දෙනාටමත් මේ සියලුම පින් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා ඒ සියලු දෙනාටම නිරුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා අවසානයේ ධර්ම දාණයට දායකත්වයේ දුන් අපහා දරුවන් දෙදෙනාටද මේ පින ධර්ම අවබෝධය සඳහාම උපකාර වේවා දෙමව්පිය දූ දරුවන් හා සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සියලු ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා ඒ සියලු දෙනාද නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලබා ගනිත්වා සියලු දෙනා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියන ආශිර්වාද කරනවා. නිවන් දක්නා මොහොත දක්වා සත්පුරුෂ ඇසුරම ලැබමින් දසපාරමී දම් පුරමින් කෙටිම කාලයකින් සුඛ ප්‍රතිපදාවෙන් ගෞතම බුදු සසුනේදීම මේ දුක්බර පවිත්‍ර ජීවිතයෙන් මිදී චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිමින් උතුම් නිවන ලැබ සැනසෙන්නට මේ පින අපහටද පාරමිතාවක්ම වේවා සාංශාරිකව මිය ගිය නැහිත මිතුරන්ටද මේ පින් අනුමෝදන් වේවා පතන සෑම සියලු දෙනාටද මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් කරමි අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරලා ආශිර්වාද කරලා තියෙනවා ඊටාම පැහැදිලි ආකාරයෙන් දේශකයන් වහන්සේගේ ඉඳලා ධර්ම ශ්‍රවණය කරන ලොකු කුඩා සීල දෙනාගේම ඉඳලා ගුරු දෙමව්පියාදීන්ගේ ඉඳලා පින්කම සංවිධානය කරන සත්පුරුෂ පිරිසගේ ඉඳලා සියලු දෙනාටම පින් අනුමෝදන් කරන්න කාරුණික වුණා ඒ අනුමෝදන් කරපු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරපු සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා ආශිර්වාද කළ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. අද පින්කමේ දායකත්වයේ දරණ සත්පුරුෂ පියාණන්ටත් ඒ මෑණියන්ටත් ඒ සිඟිති දරුති දෙනාටත් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා මෙලව කරන කියන කටයුතු සියල්ලක් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා මෙලව සුවපත් කරගෙන පරලොව සුගතිගාමි කරගෙන ඒ අය ප්‍රාර්ථනා කරන උතුම් නිවන ඊටාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් මුදුන්පත් වේවා කියලා පින් අනුමෝදන් කරමු ආකාශත්තා ච බුම්මත්තා දේවා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු මම් පරං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච තීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ සත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිඤාති සමිජ්ජතු සාදු සාදු සාදු වානිදිත්තේ වානිරෝගලවන්තං පුඤ්ඤක්ඛත්තං අනුත්තරං දුල්ල දේන මයාලබ්ධං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදිකේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමහං